වීම සැකසෙන්නේ. දැන් මෙහෙම මේ කාරණේ මතු පිටින් තේරුම් අරගෙන විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එකින් එක අපේ මනසේ එහෙම සිත් ඇවුල් ඇති වෙන අවස්ථා අපි විමසලා බලන්නට ඕන. යම් කාරණයකින් අපට සිත් ඇවුලක් චිත්ත පීඩාවක් මතු වුණා නම් ඒක ගැඹුරට ගැඹුරට විමසලා බලන්න ඕන මොකක්ද ඒකට හේතුව කියලා. ඒ නිසා දවසේ අඩුතරමින් අපි පොඩි වෙලාවක් හරි වෙන් කර ගන්නට ඕන අද දවසේ මගේ මනසට දැනුණු තද බලම පීඩාව මොකක්ද? එහෙම කියලා සොයලා මොකක් හෝ එක කාරණයක් අරගෙන ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන ඇයි එහෙම උනේ? ඇයි එහෙම චිත්ත පීඩාවක් මතුනේ? එතකොට ඉතින් අර සුපුරුදු පිළිතුරු ටික තමයි එන්නේ. බිරිඳ මෙහෙම කළා, සැමියා මෙහෙම කළා, දරුවෝ මෙහෙම කළා, අම්මා තාත්තා මෙහෙම කළා. එතකොට මේක හරි ගියේ නැහැ, මේක වැරදුනා. මේක බලාපොරොත්තු වෙච්ච හැටියට සිද්ධ වුණේ නැහැ. මේ විදිහට අර බාහිර කාරණා තමයි අපිට ඒවට හේතු හැටියට පෙනෙන්නේ. ඒබඳු තැන්වලදී අපි මේ බාහිර කාරණා ටික පැත්තකින් තියන්න ඕනේ. දැන් අපි මේ ලෝකේ කන පිට හරවන්න නෙමෙයිනේ අපි උත්සාහ කරන්නේ. දැන් මෙතනදී අපි උත්සාහ කරන්නේ චිත්ත පීඩා දුරු කරගන්න සහ මනසේ ශක්තිය අවදි කරගන්න. එහෙමනම් අපිට වැදගත් වෙන්නේ බිරිඳ කරපේකවත්, සැමියා කරපේකවත්, දරුවා කරපේකවත්, අම්මා තාත්තා කරපේකවත්, අනිත් අය කරපු කියපු දේවල් නෙමෙයි අපිට වැදගත් වෙන්නේ අපේ මනස ඒකට ප්‍රතික්‍රියා දැක්ුවේ කොහොමද? අපේ මනස ඒකට ප්‍රතිචාර දැක්ුවේ කොහොමද? එතකොට එහෙම හිතලා අර බාහිර පුද්ගලයාට වරද පටවනවා වෙනුවට අනිත් අය නිසයි මෙහෙම වුනේ කියලා හිතනවා වෙනුවට අපේ මනසින් ඒකට ලැබිච්ච දායකත්වය. එහෙම නැත්නම් අපේ මනසේ ඒකට පසුබිම සැකසුනේ කොහොමද කියලා ටිකක් ගැඹුරින් සිතා බලන්නට උත්සාහවත් වෙන්නට ඕන. එතකොට අපි හිතමු අනිත් කෙනාගේ වැරද්දක් වුණත් එහෙම නැත්නම් යමක් අපේක්ෂා කළ විදිහට සිදු නොවුණා වුණත් දැන් අපිට සිත් ඇවුලක් ඇති උනේ ඒක එහෙම වෙච්ච නිසා නෙමේ ඒක එසේ නොවිය යුතුයි කියලා අපි සිතන නිසා. එතනයි ප්‍රධාන හේතුව තියෙන්නේ. දැන් අපි හුඟක් ප්‍රශ්න දිහා බලනකොට අපිට සමහර වෙලාවට හේතුවයි ප්‍රත්‍යයයි පැටලෙනවා. ඒ කියන්නේ පින්නතුනේ දැන් යමක් යම් ගැටලුවක් निराකරණය කරන්නම් ඒකේ හැබැයි හේතුව හොයාගන්න ඕනේ බුදුහාමුදුරු දේශනා කරන හැමනේ දුක දුකට හේතුව ඊට පස්සේ තමයි හේතුව නැති කරන්නේ ඊට පස්සේ ඒක නැති කරන ක්‍රමය එහෙම කළොත් තමයි අපිට ඒ නිසා ගහේ කොළ නැතුව දීර්ඝ කාලයක් පවතින්නට පුළුවන් කමක් නැහැ. නමුත් ඒක අමතර සාධකයක් විතරයි. අමතර ප්‍රත්‍යක් විතරයි. මූලික කාරණය වෙන්නේ ගහේ මූල පද්ධතියයි. එතකොට ඒක හැබැයි ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වුණ නැතුවට ඒක තමයි ප්‍රධාන හේතුව. ඒ ප්‍රධාන හේතුව නොදැක අවශේෂ කාරණා කොච්චර වෙනස් කළත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. తాවකාලිකව වෙනස් වුණා වගේ පෙනුනට ආයෙ ආයෙ ගැටලුව මතුවේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ජීවිතයේ යම් යම් ප්‍රශ්න විසඳන්න ගියාම ඒවා හැබෑ හේතු දකින්නේ නැහැ. ඒවට අදාළ වෙච්ච බාහිර සාධක, බාහිර ප්‍රත්‍ය උදව් වෙච්ච කාරණා විතරයි දකින්නේ. එතකොට දැන් ওই විදිහටම අපි බැලුවොත් කරුණක් අරගෙන දැන් Tamanට තරහ ආවේ ඇයි කියලා අහනකොටම හුඟක් දෙනා කියන්නේ අසවලාගේ මෙන්න මේ වරද නිසා. එතකොට ඒ අය වැරදි කළාම අපි කුලප්පු වෙනවා. එතකොට එහෙමනම් අපි කුපිත නොවි ඉන්න නම් ඒ අය වැරදි නොකර ඉන්න ඕනේ. එතකොට ලෝකයේ සීරුවෙන් ඉන්න ඕන අපිට හිත සතුටින් ඉන්න නම්. එතකොට අපි ලෝකයේ මත අනුන්ගේ අනුන් අතපය හසුරුවන විදිහ අනුව අන්තය කතා කරන වචන වීසි කරන විදිහ අනුව තමයි අපේ සැප දුක තීරණය. එතකොට අනිත් කෙනාගේ නූල් සූත්‍රයෙන් තමයි අපිව ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලෝ නූල අදින අදින හැටියට අර රූකඩ වගේ අපේ අතපය අපේ මනස අපේ සිතුම් පැතුම් උස්පහත් එතකොට අපි පරාධීන පුද්ගලයෝ හැටියට අනුන් මත යැපෙන රූකඩ හැටියට තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් එහෙම නැතුව ස්වාධීනව Tamange මනසේ පරිපාලනය Tamanට නතු කරගත්තොත් විතරයි අපිට හිත ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් බාහිර ලෝකේ දේවල් උස්පහත් වෙන ගානේ අපිට චිත්ත පීඩා ලබන්නට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහට ලෝකය අනුව නැට වෙන රූකඩයක් බවට පත් වෙන්නේ නැතිව අපේ මනස ශක්තිමත් කරන්න නම් ඒ දුර්වලකම් ඇති වෙන්නේ කොහොමද? ඒවැ මූල හේතු මොනවද කියලා අපි සොයන්නට ඕන විමසන්න ඕන. ඒ නිසා මට තරහ ආවේ අනිත් කෙනා කරපු කාර්ය නිසායි කියලා තමයි අපිට එකපාරට පේන්නේ. හැබැයි ඒක නෙමෙයි හැබැයි හේතුව. ඒක ප්‍රත්‍යක් විතරයි, බාහිර කාරණයක් විතරයි. ඇත්තටම අපට තරහ ආවේ අනිත් කෙනා කරපු දේ නිසා නෙමෙයි. ඒ කරපු දේ හොඳ නැහැයි වැරදි කියලා අපි හිතපු නිසා. එහෙම නැත්නම් දැන් සමහර කෙනෙක් වැරදි කළාන් පස්සේ අපි hina වෙලා නිකන් ඉන්න. අපි ඒකට උසුළු විසුළු කරන්නේ සමහර වෙලාවට. එතකොට සමහර කෙනෙක් කරන වැරද්දකදී විතරක් අපි කුපිත වෙනවා. එහෙම නැත්නම් එකම පුද්ගලයා ඒ වරදම කරපු අවස්ථාවේ සමහර වෙලාවක අපි hina වෙලා නිකන් ඉන්නවා. තව අවස්ථාවකදී ඒ කාරණේ ගැනම අපි කුපිත වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ කරන ක්‍රියාවේ තියෙන ප්‍රශ්නේ නිසා විතරක් නෙවෙයි. ඒතරත් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. හැබැයි ඒ කාරණේ පිළිබඳව අපි හිතන විදිහ, කල්පනා කරන විදිහ, අපේ ආකල්පය මත තමයි අපේ මනසේ කෝපය මතුවෙනවද? එහෙම නැත්නම් අපේ මනසේ උපහාසාත්මක හැඟීමක් මතුවෙනවද? අපේ මනසේ එතනත්තා ගැන අනුකම්පාවක් මතුවෙනවද? කරුණාවක් මතුවෙනවද? දයාවක් මතුවෙනවද? එහෙම නැත්නම් ඒ සිද්ධිය නිසා අපේ මනසේ ප්‍රඥාව මතුවෙනවද? මේ සියල්ලක්ම තීරණය වෙන්නේ අනුන් කරන ක්‍රියාව මත නෙමෙයි අපි ඒ දිහා බලන සිතන විදිහත් එක්ක. එහෙනම් ඒක තමයි ප්‍රධාන හේතුව. තව කෙනෙක් hina වුණා වුණත් අපිට ඒක සතුට පිණිස හේතු වෙන්නත් පුළුවන් අපිට කෝපය මතු වෙන්නත් පුළුවන්. එතකොට එකම hinaවට විටකදී අපිට සතුටක් ඇති වෙනවා විටකදී කෝපයක් මතු වෙනවා. ඇයි ඒ? අනිත් කෙනා hina වෙච්ච නිසා නෙමෙයි. ඒ hina උනේ මට හිතවත්කමටයි කියලා හිතුවොත් අපට සතුටක් ඇති වෙනවා. ඒ hina උන්නේ නිකන් මට අවඥාවටයි කියලා හිතුණොත් අපිට කෝපයක් මතුවෙනවා. ඇත්තට මේ තනත්තා hina උනේ මොකක් නිසාද කියන එක වෙනම කාරණයක්. අපි ඒ ගැන හිතන්නේ කොහොමද? ඒ අනුව තමයි අපිට අනේකාගේ සිනහවෙන් සතුටක් ඇති වෙනවද කෝපයක් ඇති වෙනවද කියලා තීරණය වෙන්නේ. මෙන්න මේ විදිහට දවසේ ටික වෙලාවක් වෙන් කරගෙන විනාඩි 5ක් 10ක් හරි කමක් නැහැ. ඒ වෙලාවේ කය ඉරියව්ව කොහොම තිබුණත් කමක් නැහැ වාඩි වෙලා හරි ඇවිදිමින් හරි හාන්සි වෙලා හරි කොහොම හරි කමක් නැහැ කය පහසුවෙන් පවත්වාගෙන හිත ටිකක් නිදහස් කරගෙන අද දවසේ මගේ මනසට චිත්ත පීඩා ඇති වුණු අවස්ථා මොනවද කියලා කල්පනා කරලා ඒන් තදින්ම දැනුණු අවස්ථාවක් ගන්නවා අරගෙන එහෙම වෙන්න හේතුව මොකක්ද එතකොට අර අනිත් අයගේ කතන්දර ටික ඔලුවට එනවා. ඒ ටික පැත්තකින් තියන්න. දැන් මේ අනිත් අය හදන්න නෙමෙයි මං හදන්නේ. මගේ සිත් ඇවුල් දුරු කරගන්න, මගේ මනස ශක්තිමත් කරගන්න. එහෙමනම් ඒ චිත්ත පීඩාව ඇති වෙන්නට මගේ මනසින් ඇති වුණු දායකත්වය මොකද්ද? පසුබිම මොකක්ද? අන්න එහෙම හිතනකොට Tamanට තේරෙනවා Taman ඒ පිළිබඳව හිතපු විදිහ, Taman ඒ පිළිබඳව ඇති කරගත්තු ආකල්පය නිසා තමයි Tamanගේ මනසේ කෝපය මතුවන්නේ. ඊළඟට නැවත හිතලා බලන්නට ඕන ඇයි Taman ඒ විදිහට හිතුවේ ගැන. එහෙම නොහිතා වෙනස් විදිහකට හිතන්න බැරි උනේ ඇයිද? එතකොට තවත් කාරණයක් මතුවෙනවා. එහෙම උනේ මොකක් නිසාද? මේ විදිහට අනුපිළිවෙලට නැවත නැවත නැවත නැවත කුමක්ද ඒකට හේතුව? මොකක් නිසාද එහෙම උනේ කියලා වඩාත් ගැඹුරට ගැඹුරට ලෙහාගෙන ලෙහාගෙන යනකොට අපිට පෙනෙන්න ගන්නවා දැනෙන්න ගන්නවා අවසානයේ මේ සිතුවිලි වල මනෝභාවයන් වල පටලැවිල්ලක්මයි මෙතන තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි කියලා. අන්න එහෙම ප්‍රත්‍යවේක්ෂාවකට අපි යොමු වුණොත් තමයි ඇත්තටම අපට චිත්ත පීඩා ඇති වෙන්නේ මොන මොන හේතු නිසාද කියලා හරියට හොයාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් අපි බාහිර කාරණාවලටම ඒවා පවරලා අනිත් අයගේ දෝෂය නිසාමයි මෙහෙම වෙන්නේ. ලෝකෙ සිද්ධ වෙන දේවල් නිසාමයි මෙහෙම වෙන්නේ කියලා අපේ දෝෂය ලෝකය මත පටවලා අපි නිදොස් වෙන්නට සාධාරණීකරණය කරන්නට උත්සාහ කරනවා. ඉතින් එහෙම කළාම ප්‍රශ්නේ විසඳෙනවා නම් කමක් නැහැ. නමුත් තමන්ගේ චිත්ත පීඩාව දුරු වෙන්නේ නැහැනේ. අර ගහේ අතු ටික කැපුවෙන් පස්සේ ප්‍රශ්නේ निराකරණය වෙනවා නම් කමක් නැහැ. ඒක निराකරණය වුණා වගේ පෙනුනට සති කීපයක් යනකොට දෙතුන් ගුණෙන් ලියලන්න ගන්නවා. ඒ වගේ තමයි අනුන් නිසයි මේ ප්‍රශ්නේ උනේ කියලා ඒ අයට තරවටු කළාන් පස්සේ අපිට ප්‍රශ්නේ निराකරණය වුණා වගේ පෙනුනට වෙනත් කරුණක් මතුවෙනකොට ආයෙත් අපේ දුර්වලකම මතුවෙනවා. එහෙමනම් ගැටලුව තියෙන්නේ අපේ දුබලකම තුලයි අපේ සිතන විදිහ අනුවයි ඒ නිසා එතනයි අපි සකසන්න ඕන. වෙනතුනේ අපි පැවිදි වෙච්ච මුල් අවදියේ අපිට මතකයි එක්තරා කාලයක් තිබුණා පැය 24ම අපි චිත්ත පීඩාවෙන් හිටපු අවස්ථා තිබුණා. ඒ මොකක් නිසාද? අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව අපි වැරදි විදිහට හිතන්නට පෙළඹිලා තිබුණා. ඒ කියන්නේ